ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ 10 ශ්‍රී ලංකා විද්‍යාලය මහා පිරිවෙනේ පරිවේනාධිපති කොළඹ 14 ජේතවනාරාම මහා විහාරාධිකාරී පූජ්‍යපාද මඩවල ධම්මික ජිනවංශ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ධර්මානුශාසන ගෞරවයෙන්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 වාසනාවන්ත පින්වත්නි මේ හැමදෙනාම අද දවසේ මේ ධර්ම දේශනාව වෙනුවෙන් අංගුත්තර නිකායේ දසක නිපාතයේ නාත වර්ගයට අයත් අරියවාස සූත්‍රයයි මාතෘකා වශයෙන් નિયમિતව තිබෙන්නේ මේ සූත්‍රය අසුරු කරගෙනයි අද දවසේ ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. පින්වත්නි අපේ බුදු පියාණන් වහන්සේ කුරු ජනපදයේ වැඩ වාසය කරන අවස්ථාවක භික්ෂූන් වහන්සේලා අමතමින් මේ දේශනාව සිද්ධ කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් ආර්යයන් කෙනෙක් අතීතයේ විසුවාද වර්තමානයේ වසනවාද අනාගතයේ වසන්නාහුද මෙන්න මේ ආර්යයන්ගේ විසීම දස ආකාරයක් කියලා එතනදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කිසියම් ආර්යයන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ අතීතයේ වැඩ සිටියේ, වර්තමානයේ වැඩ සිටින්නේ, අනාගතයේ වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවන්හිදී මේ උන්වහන්සේ ගේ වැඩ සිටීම පිළිබඳව තමයි මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළ දෙන්නේ. මේ දසක නිපාතයට අයත් සූත්‍රයක් නිසා මේ කරුණු 10ක් අන්තර්ගත වෙනවා. තොර රහතන් වහන්සේ නම හඳුනා ගන්නට තිබෙන නිර්ණායක 10ක් තමයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ නිර්ණායක 10 මේ කරුණු 10 එහෙම නැත්නම් ආර්ය වාස 10 කුමක්ද කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඉද බික්ඛවේ බික්ඛු පංචාංග විප්පහීනෝ හෝති ඒ පළවෙනි කාරණය. ආර්යයන් වහන්සේ අතීතයේ වැඩ හිටියත් වර්තමානයේ වැඩ හිටියත් අනාගතයේ වැඩ හිටියත් උන්වහන්සේ අංග පහකින් දුර වෙලා ඉන්නවා. දෙවෙනි කාරණය කලංග සමන්නාගතෝ ඒ කියන්නේ අංග 6කින් යුක්තයි. තුන්වෙනි එක ඒකා රක්ඛෝ එක් ආරක්ෂාවක් තියෙනවා. හතර චතුරා පස්සේනෝ විමසීම් හතරක් තියෙනවා. පහ පනුන්න පච්චේක සච්චෝ. ඒ කියන්නේ වෙන වෙන අය වෙනත් වෙනත් අය මේ ඇත්තය කියලා හඳුනාගෙන පිළි අරගෙන තිබුණු යම් යම් කරුණු උන්වහන්සේ ප්‍රහීන කළා තිබෙනවා. ඒව නැති කළා තිබෙනවා. හයවෙනි කාරණය සමවය සත්තේසනෝ ඒ කියන්නේ සියලු සෙවීම් වලින් බැහැර වෙලා හත්වෙනි කාරණය අනාවිල සංකප්පෝ අවුල් නො වූ කල්පනාවන්ගෙන් යුක්තයි අටවෙනි කාරණය පස්සද්දකාය සංකාරෝ සංසිඳුණු කාය සංස්කාරයෙන් යුක්තයි. නවවෙනි කාරණය සොවි මුත්ත චිත්තෝ කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් තියෙනවා. දහවෙනි කාරණය සොවිමුත්ත පඤ්ඤෝ. කෙලෙසුන්ගෙන් මිදුණු ප්‍රඥාවක් තිබෙනවා. මෙන්න මේ විදිහට ආර්යයන් වහන්සේ නම අතීතයේ වර්තමානයේ අනාගතයේ වාසය කරනවාද මේ කරුණ වලින් යුක්ත බව තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ත්‍රිපෙන්වත්නි මේ සූත්‍රයේ මේ කාරණා 10 තමයි විස්තර කළා පැහැදිලි කළා දීලා තිබෙන්නේ. එතකොට පළවෙනි කාරණේ වශයෙන් අපි කියුවේ මේ අංග පහක් දුරු කරා කියන එක. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අංග පහ කතංච භික්ඛවේ භික්ඛූ පංචංග විප්පහීනෝ හෝති. ඉද භික්ඛවේ භික්ඛූ කාමච්ඡන්தோ පහීනෝ හෝති. කාමච්ඡන්දය ප්‍රහීන කරලා ව්‍යාපාදෝ පහීනෝ හෝති ව්‍යාපාදයට ප්‍රහීන කරලා තීන මිද්දං පහීනං හෝති තීන මිද්දය ප්‍රහීන කරලා උද්දච්ච කුක්කුච්ඡං පහීනං හෝති උද්දච්ච කුක්කුච්ඡයත් ප්‍රහීන කළා විචිකිච්ඡා පහීනෝ හෝති විචිකිච්ඡාවත් ප්‍රහීන කළා. එවං කෝ භික්ඛවේ භික්ඛු පංචංග විප්පහීනෝ හෝති. ତର මේ අංග පහ ප්‍රහීන කරා කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්ම. එතකොට මේ පංච නීවරණ ධර්මයන් දුරු කරලා ප්‍රහීන කළා තමයි රහතන් වහන්සේ නම වැඩ සිටින්නේ. මේ කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත කාමාශ්‍රවයන් මේව සියල්ලම දුරු කරලා ඒක කාමච්ඡන්දය ප්‍රහීන කළා කියලා අපි කියන්නේ. ඒ වගේම ව්‍යාපාදේ ද්වේෂය. ද්වේෂය අපි දන්නවා මනුෂ්‍ය సంతානයක විවිධාකාරයෙන් ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් තුළ තවත් කෙනෙක් කෙරෙහි ක්‍රම 9කට මේ ද්වේෂය ඇති වෙන්න පුළුවන් කියලා. අපි කෙනෙක් දැක්කම ඒ පුද්ගලයා කෙරෙහි අපේ අප්‍රසන්නභාවයක් තිබෙනවා නම් නොකමැත්තක් තිබෙනවා නම් ඒ පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව අතීතයේ පිළිබඳව අපි හිතනවා මේ පුද්ගලයා අතීතයේදී මට බොහෝ වැරදි කළා කියනවා ඒ වගේම වර්තමානයේ වැරදි කරමින් ඉන්නවා. අනාගතයේත් වැරදි කරાવી. ඒ වගේම මේ පුද්ගලයා මගේ හිතවතුන්ට අතීතයේ වැරදි කළා තියෙනවා. වර්තමානයේ වැරදි කරමින් ඉන්නවා. අනාගතයේදී වැරදි කරાવી. ඒ වගේම මේ පුද්ගලයා අතීතයේදී මගේ විරුද්ධකාරයන්ට උපකාර කළා තියෙනවා. වර්තමානයේ උපකාර කරමින් ඉන්නවා. අනාගතයේදී උපකාර කරાવી. මෙන්න මේ විදියට නම ආකාරයකට මේ ද්වේෂය තරහව සාමාන්‍ය මනුෂ්‍ය సంతානයක හට ගන්නවා. එතකොට මේ ආර්යයන් වහන්සේ රහතන් වහන්සේ මේ द्वේෂයෙන් මිදලා තමයි ජීවිතය පවත්වගෙන යන්නේ. ඒ වගේම මේ හිත දුබල කරන ධර්ම අලස කරන ධර්ම ඒවා අපි හඳුන්වන්නේ තීන මිද්දය කියලා. මේ කුසලයට ඒ වගේම කුසල් වැඩි වීමට හිත තුළ ඇතිවෙන නොකමැත්තත් එක්කම හිත තුළ ඇතිවෙන මේ අලසභාවය, දුබලභාවය මේක තීන මිද්දය. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ නොසන්සුන් බව. හිත තුළ ඇතිවෙන නොසන්සුන් භාවය තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ විචිකිච්ඡාව කියලා කියන්නේ ඔබ දන්නවා සැකය. මේ බුද්ධ ආදී අටතැන පිළිබඳව අපි කියලා කියනවා. බුදු පියාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳව මේ ආදී වශයෙන් මේ පවත්නා වූ සැකය තමයි විචිකිච්ඡාව කියලා මේ අපි හඳුනාගෙන තිබෙනවා. ඒ පින්වත්නි මෙන්න මේ විදියට මේ අංග පහකින් දුරු වුණා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි මේ පළවෙනි මේ ආර්ය වාසය. දෙවැනි කාරණය බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කතංච වික්කවේ වික්කෝ සලංග සමන්නාගතෝ හෝති. මේ ආර්යයන් වහන්සේ අංග 6කින් යුක්තව කටයුතු කරනවා. මොනවද මේ අංග 6? ඇසින් රූපයක් දැකලා ඒ දකින රූපය මනාපයි කියලා ගන්නෙ නැහැ. ඒ වගේම ඒ රූපය අමනාපයි කියලා ගැටීමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම සම්්‍යක් ප්‍රඥාවෙන් යුක්තව සිහි ඇතිව උප උපේක්ෂාවෙන් යුක්තව එය දකිනවා. කියන්නේ කිසියම් රූපයක් දැක්කම ඒ රූපෙයි ඇලෙන්නේ නැහැ. කැමැති රූපයක් වශයෙන් ගන්නෙ නැහැ. ඒ රූපයේ ගැටෙන්නේ නැහැ. අකමැතියි කියලා. මේ දකින රූපය පිළිබඳව සිහි ඇතිව ප්‍රඥාවෙන් යුක්තව දකිනවා. මේක තමයි මේ පළවෙනි කාරණය. ඒ වගේම ඇසින් රූපයක් අරගෙන උපේක්ෂා සහගතව කටයුතු කරනවා වගේම කනට ඇසෙන ශබ්දයට ඒ ශබ්දය මිහිරි හොඳයි මනාපයි කියලා ගන්නෙ නෑ ඒ වගේම අමිහිරි අමනාපය කියලා ඒ ශබ්දයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ ශබ්දයේ විශේෂෙහි සිහි ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව උපේක්ෂාවෙන් උන්වහන්සේ වාසය කරනවා. ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ මේක හොඳයි මිහිරි කියලා ඒ සුවඳෙහි ආග්‍රහණයෙහි ඇලෙන්නේ නැහැ. ඒ වගේම අමහිරේ කියලා ඒ ආග්‍රහණයෙහි ගැටෙන්නේ නැහැ. සිහියෙන් යුක්තව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව උපේක්ෂා සහගතව උන්වහන්සේ වාසය කරනවා. ඒ වගේම දිවට දැනෙන රසය ඒක ප්‍රණීතයි මිහිරි කියලා ඇලීමක් ඇති කරගන්නේ නැහැ. අමිහිරි අප්‍රණීතයි කියලා ගැටීමක් ඇති කරගන්නේ නැහැ. ඒ රසය විෂයෙහිත් සිහි ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව උපේක්ෂා සහගතව වාසය කරනවා. ඒ වගේම කයට දැනෙන ස්පර්ශය. ඒ ස්පර්ශය සුමුදු මුදු ස්පර්ශයක් කියලා. නැවත නැවත විඳීමේ කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම රළු ගොරෝසු ස්පර්ශයක් කියලා එහි ගැටෙන්නෙත් නෑ. ඒ ස්පර්ශය කෙරෙහිත් අර අනිකුත් ධර්මතා વિશેහි වගේම සිහි ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව උපේක්ෂා සහගතව වාසය කරනවා. ඒ වගේම හිතට දැනෙන ධර්ම මේ ධර්ම විශේෂෙහිත් මේවා කැමැති මේවා හොඳයි කියලා එතන ඇලීමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම ඒ ධර්මයන් හා ගැටීමක් ඇති කරගන්නෙත් නැහැ. ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතිව, කැමැත්තත් අකමැත්තත් නැතුව සිහි ඇතිව සම්්‍යක් ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා. මෙන්න මේ කාරණය තලංග සමන්නාගත කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර ආර්යයන් වහන්සේ නමක් තුල තිබෙන ආර්ය වාසයක් වශයෙන් තමයි උන්වහන්සේ මේ හඳුන්වලා දුන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය කතංච භික්ඛවේ භික්ඛු ඒකාරක්කෝ හෝති මේ එකම ආරක්ෂාවක් තිබෙනවා ආරයන් වහන්සේට එකම ආරක්ෂාවක් තිබෙනවා ඒ ආරක්ෂාව තමයි සිහි ඇතිව සිහියෙන් යුක්තව කටයුතු කරනවා කියන එක කියන්නේ සියලුම කාරණාවලදී සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. එතකොට ඉදිරියට යන විට ආපසු එන විට මේ හැම වෙලාවකදීම සිහිය පිහිටවනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරිය බලන විට හාත්පස බලන විට සිහිය පිහිටුවා ගන්නවා. සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අත්පා හැකිලීම් දිගහැරීම් ආදී මේ ඉරියව් පැවැත්මීමේදී සිහිය පිහිටුවා ගන්නවා. සංඝාට පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති පාත්‍රා සිවුරු මේ හැඳීම් පෙරවීම දැරීම ආදී අවස්ථාවලදී උන්වහන්සේ සිහියෙන් යුක්තව සිහිය පිහිටුවාගෙන ඒ කටයුතු කරනවා අසිතේ පීතේ කායිතේ මේ කන බොන මේ වළඳන මේ සෑම දෙයක් කෙරෙහිම ඒ සෑම අවස්ථාවකදීම මනාකොට සිහිය පිහිටුවා ගන්නවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ මල මුත්‍රා බැහැර කරන වෙලාවෙදි, කැසිකිලි වැසිකිලි කරන වෙලාවෙදි සිහිය මනාව පිහිටුවා ගන්නවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්හි භාවේ. ඒ කියන්නේ යන විට, ඉන්න විට, ඒ වගේම හිඳගෙන ඉන්න විට නිදන විට, නිදිවරණ විට, කතා කරන විට, නිශ්ශබ්දව ඉන්න විට මේ සෑම අවස්ථාවකදීම සෑම ඉරියව්වකදීම සිහිය පිහිටුවා ගැනීම තමයි මේ ඒරා ඒකාරක්ඛෝ කියලා මේකම ආරක්ෂාව රහතන් වහන්සේ තුල පවතින මේ ආරක්ෂාවසෙන් බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණේ වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කතංච බික්කවේ බික්කු චතුරා පස්සේනෝ හෝති මේ ආර්යයන් වහන්සේ විමසීම් හතරකින් යුක්තයි කියලා දේශනා කරනවා ඒ විමසීම් හතර කුමක්ද කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් කිසියම් දෙයක් නුවණින් යුක්තව සලකලා සේවනය කරනවා ඇසුරු කරනවා එහෙම නැත්නම් පරිභෝග කරනවා එතකොට කිසියම් දෙයක් පරිභෝග කරනවද සේවනය කරනවද ඇසුරු කරනවද ඒ ඇසුරු කරන, පරිභෝග කරන, සේවනය කරන දේ පිළිබඳව නුවණින් විමසා බලලා තමයි ඒ කාරණය කරන්නේ. ඒ වගේම නුවණින් විමසලා සලකලා යමක් ඉවසනවා. යම් කාරණයක් පිළිබඳව ඉවසීමක් ඇති කරගන්නවා නම් ඒ ඉවසීම ඇති කරගන්නේ නුවණින් සලකලා බලලා. ඒ වගේම නුවණින් සලකලා විමසලා අත් සලයුතු දෙයක් තිබෙනවා නම් ඒ දේ උන්වහන්සේ අත්හරිනවා. ඒ වගේම දුරු කළ යුතු යමක් තිබෙනවද? ඒ දුරු කළ යුතු දේ නුවණින් සලකා බලලා විමසලා ආර්යයන් වහන්සේ විසින් දුරු කරනු ලබනවා. එතකොට මේ යම් කාරණයක් පිළිබඳව යමක් පිළිබඳව සේවනය කිරීම, ඉවසීම, අත්හැරීම, දුරු කිරීම කියන මෙන්න මේ කාරණා විශයෙහිදී නුවණින් සලකලා විමසලා බලලා ආර්යයන් වහන්සේ කටයුතු කරනවා ඒ ආර්ය වාසයේ හතරවෙනි කාරණේ වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම පස්වෙනි කාරණේ වශයෙන් දේශනා කරන්නේ කතංච භික්කවේ බික්කු පනුන්න පච්චේක සත්‍තෝ හෝති. මේ ආර්යයන් වහන්සේ මේ බැසගත් සත්‍යක්සේ සලකන බහැර කිරීම. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ දවස අපි කවුරුත් දන්නවා විවිධ ආගම් දෘෂ්ටි මතවාද තිබුණා. මේ විවිධ ආගම් දෘෂ්ටි මතවාද ඇති වෙන්නේ මේ අපේ පැවැත්ම පිළිබඳව සත්‍යය පිළිබඳව මේ සංසාරය පිළිබඳව සත්‍යා විශේෂෙහි බලපවත්වන කර්ම පිළිබඳව ඒ වගේම සසර ගමන පිළිබඳව මේ ලෝකය පිළිබඳව විවිධාකාර වූ ගැටලු තිබුණා එදා මිනිසුන්ට. ඒ නිසානේ අර කිං සච්ච ගවේෂි කියලා සත්‍ය සොයාගෙන ගියේ. කිං කුසල ගවේෂි කියලා කුසලයේ සොයාගෙන ගියේ. එතකොට මේ විදියට මේ සොයන පිරිසට එදා සමාජයේ හිටපු විවිධ ශාස්ත්‍රවරුන්ගේ විවිධ ආගමික නායකයන්ගේ ඒ ලෝකයේ පිළිබඳව ඉදිරිපත් කරන ලද කරුණු අසන්නට ලැබුණා. ඒ ලෝකය සාස්වතද අසාස්වතද කෙලවරක් තියනවද කෙලවරක් නැද්ද? එතකොට ජීවය කියලා කියන්නේ ශරීරය කියලා කියන්නේ එකක්ද? නැත්නම් ජීවය වෙන එකක්ද? ශරීරය වෙන එකක්ද? තොර සත්‍යය මරණින් මතු ඉන්නවද? නැද්ද? එතකොට මේ ආදී වශයෙන් මේ ලෝකය පිළිබඳව සත්වයා පිළිබඳව විවිධාකාර වූ දේශනාවන් ධර්මයන් මේ සමාජය තුළ තිබුණා. මෙන්න මේ මේවට එදා මිනිස්සු මේවයි බැසගෙන තිබුණා මේව පිළි අරගෙන තිබුණා මේ විදියයි කියලා. එතකොට මෙන්න මේ අනිත්‍ය බැසගත් අන්‍යයන් සත්‍යංසේ සලකන හැබැයි බැහැර කළ යුතු ධර්ම. මේවා බැහැර කළ යුතු ධර්ම. මේ ධර්ම ඒ කියන්නේ මේ නිවන් මගට සත්‍ය සෙවීමට බාධා පිලිස පවතින ධර්ම නිසා මේවා බුදු පියාණන් වහන්සේත් මේවා බැහැර කරා. මේවට පිළිතුරු නොදිත් උන්වහන්සේ බැහැර කරපු ධර්ම. ඒතර ආර්යයන් වහන්සේත් මෙන්න මේ ධර්මතාවයන් බැහැර කළා තියෙනවා. එතකොට ඒ බැහැර කිරීම මේ පස්වෙනි ආර්ය වාසයේ වශයෙන් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම 6වෙනි කාරණය. කතංච භික්ඛවේ භික්ඛූ සමවය සත්තේසනෝ හෝති. ඒ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආර්යයන් වහන්සේ මේ අත්හරින ලද සෙවීම් ඇතිව වාසය කරනවා කියලා. ඒ අත්හරින ලද දේවල් කියලා කියන්නේ මේ කාම වස්තුන් සෙවීමක් නැහැ. මේ කාමයේ පිළිබඳව සෙවීමක් ඇත්තේ නැහැ කාම වස්තුන්. කියන්නේ වස්තු කාම ඒව නිසාම ඇති වෙන මේ ක්ලේශ කාම මේ කාමයන් පිළිබඳව සෙවීමක් තහතන් වහන්සේ තුල ආර්යයන් වහන්සේ තුල නැහැ. ඒ වගේම භවය පිළිබඳව සෙවීමක් උන්වහන්සේ නැහැ. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් තුල මේ සිතුවිල්ල තිබෙනවා. මේ භවය වගේම ඊළඟ භවය පිළිබඳව ඊළඟ ජීවිතේ කුමක් වෙයිද කියන කාරණේ පිළිබඳව. ඒ වගේම මේ භවය යහපත් වෙන්න තමයි බොහෝ දේවල් සොයන්නේ. ඒ වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට ආර්යයන් වහන්සේ නමක් මේ භවය පිළිබඳව සෙවීමක් කරන්නේ නැහැ. ඒ භවය පිළිබඳව සෙවීම අත්හැරලා තියෙනවා. ඒ වගේම භ්‍රමචර්යාව පිළිබඳව සෙවීමක් ඇත්තෙත් නැහැ. ඒ භ්‍රමචර්යාව පිළිබඳව සෙවීමක් ඇත්තේ නැත්තේ දැන් භ්‍රමචර්යාවෙන් ලැබිය යුතු යමක් තියනවද එද උන්වහන්සේ ලබාගෙන තිබෙනවා. තීනා ජාති වුසිතං භ්‍රමචරියං කතං කරණීයං නාපරං චිත්තත්තාය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ ජාතිය ෂය කළා. ඒ වගේම මාර්ග භ්‍රමචර්යාවේ බැසගෙන ඒ කාර්ය නිමා කළා. එතකොට රහත් බව පිණිස නැවත කරන්නට යමක් නැහැ. එනිසා නැවත භ්‍රමචර්යාවේ හැසිරීමක් හෝ භ්‍රමචර්යාව සෙවීමක් පිළිබඳව රහතන් වහන්සේට නැති බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ හයවෙනි ආර්ය වාසයේ වශයෙන් තමයි හඳුන්වලා දෙන්නේ ඒ වගේම හත්වෙනි ආර්ය වාසය කතංච භික්ඛවේ භික්ඛු අනාවිල සංකප්පෝ හෝති මේ අනාවිල සංකප්පය කියලා කියන්නේ මේ අවුල් නොවූ අදහස් තියෙනවා ඒ කියන්නේ අවුලටපත් උනේ නැති අදහස් ඒ කියන්නේ කාම කල්පනා කාමයේ පිළිබඳව අදහස. ඒක අවුල් සහගත නෑ. ඒ කියන්නේ ඒක නිර්වුල් කාමයේ කියන්නේ මොකක්ද කියලා නිර්වුල් අදහසක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාදයේ පිළිබඳව නිර්වුල් වූ අදහසක් තියෙනවා. ව්‍යාපාදේ කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව පැහැදිලි නිර්වුල් අදහසක් තියෙනවා. ඒ වගේම මේ හිංසා කිරීමේ අදහසක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳවත් නිර්වුල් අදහසක් තියෙනවා. ඒ අනුව මේ නිර්වුල් වූ කාම ව්‍යාපාද අහිංසා කියන මේ කාරණා පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳව තුල එහෙම කල්පනාවක් තිබෙනවා ඒකත් රහතන් වහන්සේගේ ආර්ය වාසය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි කාරණේ වශයෙන් දේශනා කරන්නේ පතාංච භික්කවේ භික්ඛු පස්සද්ද කාය සංකාරෝ හෝති. කියන්නේ පස්සද්ද කාය සංකාරය. පස්සද්ද කාය සංකාරය කියලා කියන්නේ සංසිඳුණු කාය සංස්කාරයෙන් යුක්තයි. මේ සංසිඳුණු කාය සංස්කාරය කියලා කියන්නේ මේ හතරවෙනි ධානයේට පැමිණිලා රහතන් වහන්සේ වාසය කරනවා. කියන්නේ සැපයත් ප්‍රහාණ කරලා දුකත් ප්‍රහාණ කරලා සොම්නස් දුම්නස් මේ දෙකත් ප්‍රහාණ කරලා අස්තත්වයට යාමට පෙර දුක සැප නැති උපේක්ෂා සහගත පාරිසුද්ධ චිත්තෙන් යුක්තව උන්වහන්සේ වැඩ වාසය කරනවා. කොටින් කියනවා නම් මේ හතරවෙනි ධානයට සමවැදිලා උන්වහන්සේ වාසය කරනවා කියන එක තමයි පස්සද්ද කාය සංඛාර කියලා මේ රහතන් වහන්සේ පිළිබඳව ආර්ය වාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම නවවෙනි කාරණය කතංච භික්ඛවේ භික්ඛු සුවිමුත්ත චිත්තෝ හෝති. අතිශයින්ම මිතුණු සිතකින් යුක්තව උන්වහන්සේ වාසය කරනවා. රාගයෙන් මිදුණු සිතක් තිබෙනවා. ද්වේෂයෙන් මිදුණු සිතක් තිබෙනවා. මෝහයෙන් මිදුණු සිතක් තිබෙනවා. මේකට කියනවා සුවිමුත්ත චිත්තෝ ඒ වගේම 10 වෙනි කාරණය කතංච වික්කවේ වික්ඛු සෝවිමුක්ත පඤ්ඤෝ හෝති. අර රාග ద్వේෂ මෝහ වලින් මිදිලා ඒවා සියල්ලම මුලින් උපුටලා දාලා හරියට අර තල් ගසක එහෙම නැත්නම් තාල වර්ගයේ ගසක කරටිය සිඳ දැම්මම නැවත හටගන්නේ නැතුව වගේම මතු උපදින්නේ නැති తත්වයට ඒවා විනාශ කළා දාලා ඒ බව දැන ප්‍රඥාවෙන් යුක්තව උන්වහන්සේ වාසය කරනවා මේක තමයි දහවෙනි ආර්ය වාසයේ වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ විදියට රහතන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් අතීතයේත් වර්තමානයේ අනාගතයේ වැඩ වාසය කරන බව බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා. එතකොට අපට රහතන් වහන්සේ නම කෙබඳුද කියන කාරණය හඳුනා ගන්නට අවබෝධ කර ගන්නට මේ සූත්‍ර දේශනාව වැදගත් වෙනවා. වර්තමාන සමාජයේ අපට ගැටලු ඇති වෙලා තිබෙනවා. රහතන් වහන්සේ පිළිබඳව ගැටලු රහතන් වහන්සේලා වැඩ සිටිනවා කියන ගැටලු ඒ වගේම මම රහත් කියලා ඉදිරිපත් කරන අයගේ ගැටලු මේ විදිහේ ගැටලු රාශියක් තියෙන තැන මෙන්න මේ සූත්‍රය තවදුරටත් විමසා බැලීමෙන් විග්‍රහ කරලා බැලීමෙන් අපට හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා රහතන් වහන්සේ නමක්ගේ ස්වභාවය කෙබඳුද කියලා. එහෙමනම් මේ ධර්මකාරණා හොඳින් මනවින් අවබෝධ කරගෙන මේ ධර්මකාරණා අපේ ජීවිත තුළට ඇතුළත් කරගෙන අපි මේ ආර්යයන් වහන්සේලා වැඩ සිටි ආර්ය වාසයටපත් වීමට උත්සාහ දරිය යුතු වෙනවා. ඒ සඳහා ඔබ හැමදෙනාටම ප්‍රඥාව පහළ වේවා, ධර්මාවබෝධය ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං සංහනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොළඹ 10 ශ්‍රී ලංකා විද්‍යාලය මහා පිරිවෙනේ පරිවේනාධිපති